සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මාර්ගාංග තුන පිළිබඳව කතා කළා. ඉතරද කිව්වේ? සම්මා සංකප්ප. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ තුන පිළිබඳව ඊළඟට එනම් කතා කරමු. සම්මා වාචා කියන්නේ ඒ වචනාර්ථ වශයෙන් ගත්තොත් හොඳ වචන යහපත් වචන කියන අදහසක් පිළිතිදෙනවා. ඒ සමා වාචාව විස්තර කිරීමේදී චේතනා සම්මා වාචා ක්‍රියා සම්මා වාචා විරති සම්මා වාචා කියන මේ තුන පිළිබඳව දැනගත යුතුයි. චේතනා සම්මා වාචා කියලා. දැන් ඒක සම්මා වාචා කියන වචනය පිළිබඳ අදහස සැලකනවා නම් අපි කියවන එක තේරුමක් හොඳ වචන යහපත් වචන. දුර යහපත් වචනේ කියන ඒවා කතා කලීපේවන්නේ කතා කරන්නේ. යහපත් වචන කතා කිරීමේදී ඒ කතා කිරීමේ චේතනාව උපදින්නට ඕනේ. යහපත් වචන කතා කිරීම වශයෙන් ඇතිවන්නා වූ චේතනාව චේතනා සම්මා වාචා දැන් විදර්ශන වශයෙන් මා මේ පින්වතුන්ට මේ අවස්ථාවේදී කතා කළා. ඒ කතා කිරීමේදී කොදිනවා සිතත් සමග ඒ සිත මේ ක්‍රියාව සිදු කිරීමට අවශ්‍ය වන චේතනාවෙන් යුක්තවයි ඇතිවන්නේ. කතා කිරීමේ චේතනාව නැතුව ඒ කතා කිරීම ක්‍රියාව සිදුවන්නට බෑ. බෑ. අනේ කතා කිරීමේ ක්‍රියාව සිදුවන්නේ මේ චේතනාව උපදින නිසා. දැන් එහෙම සැලකතොත් මේ චේතනාවෙන් යුක්තව කරනු ලබන ක්‍රියාව නිසා රැස් වෙන්නේ කුමක්? මොනවා හරි රැස් වෙනවනේ. මොනවාද රැස් වෙන්නේ? කර්ම. කර්ම රැස්. මොන කර්මද? කුසල කර්ම. නැත්නම් පුණ්‍ය කර්ම. ඒව රැස් වෙනවනේ චේතනාව නැවත නැවත නැවත නැවත සිතත් සමග උපදිනවනේ. ඒ චේතනාව උපදින නිසා මේ යහපත් වචන කතා කිරීම වශයෙන් කෙරෙන මේ ක්‍රියාව සිදු වෙනවා. දොරේ ක්‍රියා සාධක ශක්තියව පවත්නා චේතනාව චේතනා සම්මා වාචා ඒ චේතනාවේ කියන ධර්මයක්. ධර්මයක් කියන්නේ <clears throat> චෛතසික ධර්මයක්. ඒ චේතනාව අපට පෙනෙන එකක් නෙවෙයි. ඒ චේතනාව පිළිබඳව සලකාගත ගන්නට තිරෙන්නේ මනෝද්වාරික සිත් වලින් අරමුණු කරන එක පමණයි. දැන් කාහතුවත් සිතා ගන්න පුළුවන් <clears throat> මේ කතා කිරීමේ චේතනාව උපදින නිසා තමයි මේ ක්‍රියාව සිදුවන්නේ කියලා. ඒ චේතනාව මනෝ විඤ්ඤාය ආරම්භ. ඉසක චක්කු විඤ්ඤාය හෝ සෝත විඤ්ඤාය, ධාන විඤ්ඤාය, ජීවහා විඤ්ඤාය, කාය විඤ්ඤාය කියන ඒ චක්කු සෝත ධාන ජීවහා කාය කියන ద్వාරයකට අරමුණු වෙන එකක් නෙවෙයි. ඒක මනෝ ద్వාරික සිත් වලින්ම ගත යුතු ධර්මයක්. චේතනාව. චේතනාව පමණක් නෙවෙයි චිත්ත චෛතසික කියන ධර්මය එහෙමනේ දැනගන්නට තියෙන්නේ. දැන් ඒ චේතනා සම්මා වාචා. ඒ චේතනා සම්මා වාචා කියන ඒ නාම ධර්මයේ නිසා කියවෙන නිකුත් වන යහපත් වචනෙයි කියන ශබ්ද ඇති වෙනවා. ඒ කියන්නේ නිකුත් වන්නේ ශබ්ද තමයි. ඒ ශබ්ද හුදු ශබ්ද මාත්‍රයක් නෙවෙයි. ඒ ශබ්ද වලින් කියවෙන වචන ටික. වචන කියන්නේ කෙනෙකුට අසා අදහස් අදහසක් ගන්නට පුළුවන් වචන සමූහයක් කියලෙත්. මේ හුදු නිකම්ම එකකට එකක් සම්බන්ධ නැති වචන නෙවෙයි. යම් සම්බන්ධයක් ඇතුව වාක්‍ය වශයෙන් එහෙම ඇතිවන වචන සමූහයක්. ඒකෙන් අසන්නා අදහසක් ඇති කර ගන්නවා. ඒ වචන වලින් කියගෙන අදහස තේරුම් ගන්නවා. අනේ එහෙම ඒ කියවෙන ඒ යහපත් වචනෙන් කියා වස්වත ඇති ඒ ශබ්ද සමූහයෙන් යුක්ත ඒ ශබ්ද පිටකිරීමේ යම් ක්‍රියාවක් සිදු වෙනවනේ ඒක තමයි කියන්නේ ක්‍රියා සම්මා වාචා. ඒක ක්‍රියා සම් ක්‍රියාව. නේද? චේතනා සම්මා වාචා ක්‍රියා සම්මා වාචා. ඒ දෙකම නෙවෙයි මෙතනට ගන්නේ. සම්මා වාචා කියන විරති චෛතසිකය නැත්නම් ඒ මාර්ගාංගය විස්තර කිරීමේදී සම්මා වාචා යන්නෙන් දක්වන්නේ විරති සම්මා වාචා. ඒ විරති සම්මා වාචා කියන්නේ මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, කරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියන මේ සතර වාග් දුස්චරිතයන්ගෙන් වැළකීමේ ධර්මය. ඒකට විරති කියන්නේ. සම්මා වාචා විරති. ඒ නිසා මේ සම්මා වාචා කියන මාර්ගාංගය වඩන ඒක වැඩි යුතුව තිබෙන්නේ పూర్ව භාගවත් పూర్ව භාග වශයෙන් කීවේ මාර්ගසිත උපදින්නට කලින් මාර්ගසිතේ ඇතිවන්නේ මේ ධර්මය මාර්ගාංගයක් වශයෙන් නිර්වාණය අරමුණු කරගන්න. పూర్ව භාග වශයෙන් ඒ සම්මා වාචා විරතිය උපදින්නේ ඒ විරමිතව්‍ය ධර්මයන් අරමුණු කරගෙන. විරමිතව්‍ය ධර්මයේ කියන්නේ බොරුව, කේලම, පරුෂ වචනය, හිස් බස කියන මේවා තමයි එතකොට ආරමුණ ගන්න. ඒන් වැළකීමකුයි කරන්නේ. බොරු කියන්නට අවස්ථාවක් ලැබෙන කල ඒ බොරුව නොකිය ඒ බොරුවක් බව තවන් දන්නවා. ඒ නිසා බොරුව නොකිය ඒන් වැළකී. කේලම කියන්නට අවස්ථාවක් ලැබෙන කල ඒ කේලමෙන් වැළකී. නොකිය වැළකී. හර්ෂ වචනයක් කියන්නට සමහර විටක සිත කලු පරුෂ වෙන අවස්ථාවක් තිබෙනවා. පරුෂ වචනේ කියන්නේ ඒ සිතේ තරහවෙන් කෙනෙකුට මේ ගුණ බල්ලා කියා ඒ විදිහේ කතා කළත් ඒ පරුෂ වචන. පරුෂ වචන. ඉතින් එහෙම දෙයක් කියන්නට හෝ සිත සිතේ ඒ தත්ත්වේ ඇති වුණා. නොකියා වලකිනවා තමයි. එහෙම කියන්නට අදහස් අවස්ථා එනකොට නොකියා වලකින. එතකොට එවිට සම්මා වාචා විරතිය ලැබෙනවා. එහෙම හැර සමහර විටක Taman කතා බහ කරමින් සිටින විට යහපත් දෙයක් Tamanට මෙලව පරලොව දෙකටම යහපත පිණිස පවත්නා දෙයක් පිළිබඳව කතා කරනවා නම් ඒ ඥානාන්විත කතා කිරීම. එහෙම නෙවෙයි. පුදු විනෝදයේ තකා විනෝදයෙන් කලකාගෙන කරන හිස් වචන තිබෙනවා හිස් කතා කරන හිස් වචන කතා කරන එහෙම කතාවක් කරන්නට සිත ආවා. කෙනෙක් ඒක නවත්ත ගන්නවා මේක බුරු මම කිසි වැඩක් නැති එකක් කියන්නට යනවා. අන්න එහෙම අවස්ථාවලදී සම්මා වාචා විරතිය උපදිනවා. එතකොට ඒ ඒ නවත්වා ගැනීම කරන්නේ කොහොමද? ඒ අවස්ථාවේ තමාට සිහිය ඇති වෙනවා. සිහිය නැතිව හිටියනම් යාමයේ ඒ ගමන දිගටම සිහිය ඇති කරගත්තා. ඒ හේතුවෙන් තමන් නැවතුණා. ගියේ නෑ යහ. අනේ අකුසල ක්‍රියා විශේෂෙහි තමන්ගේ ගමන එහෙම යවන්නේ නැතිව නවත්වන ගතිය සිහිය තිබෙනවා. සිහිය තිබෙනවා සම්මා වාචාව එතකොට උපදිනවා. ඒ සිහියත් සමග උපදිනවා සම්මා වාචා කියන විරති. පොඩි බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, හිස් වචන, බොරු පරස වචන කීමෙන් වැළකීම හිස් වචන කතා කිරීමෙන් වැළකීම කියන මේ අවස්ථා හතරකදී සම්මා වාචා විරතිය පූර්ව භාගයේදී උපදිනවා ඒ වස්තුව ආරම්භ කරනවා ඒ දියුණු කරනවා දැන් ඒ දියුණු කරනවා කියන්නේ අපි කියන්නේ ඒ දියුණු කිරීම කුමකින්ද කරන්නේ ඒ දියුණුව සීලයෙන්ද කරන්නේ ඒ සීල් වඩනවා කියන්නේ සීලය පරිපූර්ණ කරන සම්පූර්ණ කරනවා කියන්නේ ඒ සිල් පිරීමේ කියන එකෙන් අදහස් කරන්නේ ඔය වගේ අවස්ථාවලදී ඒ වාසේ ඉඳ නොලගෙන පරිදි ඒයින් වලකින එක. ඒකෙන් Taman සීලයක් රැක්කා. එහෙම නැත්නම් මොකද වුනේ? බොරු කීමේ ශික්ෂාපදය සමාදන්ව සිටියා. බොරු කීමට අවස්ථාව පැමිණි කල බොරුවක් කීවා. Taman ශික්ෂාපදය හැදුවා බින්දා. ඒ නිසා තමයි පිළිඳගත්තා. එහෙම අවස්ථාවක් පැමිණි කල Taman එයින් වැළකීමෙන් සිදු කළේ කුමක්ද? Taman සමාදන් වූ ඒ ශික්ෂාපදය රැක්කා. ඒ සිල් රැකීම. අනේ ඒ විදිහට ඒ සම්මා වාචා විරති සම්මා කම්මන්ත විරතිය සම්මා කම්මන්ත විරතිය දක්වන්නේ ඒ පිළිබඳව කියත හැකි චේතනා සම්මා කම්මන්ත ක්‍රියා සම්මා කම්මන්ත විරති සම්මා කම්මන්ත චේතනා සම්මා කම්මන්තේ කියන්නේ යහපත් දේවල් අපි කරනවනේ ක්‍රියා කරන හොඳ වැඩ කරා ඒවා චේතනා සම්මා කම්මන්ත කියන්නේ එතන චේතනාව යෙදෙන්නේ ඒ චේතනාව දක්වන්නට පුළුවන් මේ යහපත් කර්මයක් කර්මාන්තයක් දෙයක් සිදු කිරීම වශයෙන් උපන් චේතනාවක්. ඒ නිසා ඒක චේතනා සම්මා කම්මන්ත. දැන් ඔය වතාවක් කිරීම ආදිය නැත්නම් අපි කියමු මාර්ගෙහි එක කොනක සිට එක පැත්තක සිට අනිත් පැත්තට ගහ ගන්නට බැරිව මේ කය වාරු නැති නැත්නම් ඇස් පේන්නේ නැති ඒ වගේ කෙනෙක් අපට දක්නට ලැබුණා. ඔහු කෙරෙහි අනුකම්පාව කරුණාව උපදවාගෙන අපි එතනට අත්කලක් සපයනවා. අපි අල්ලගෙන හෝ එතනින් මගින් දිය නැතිව එහාට යන්නට සලස්වනවා. ඒ අපකලේ අපට ඒ බඳු ක්‍රියාවක් සිදු කිරීමට චේතනාවක් උපන් නිසායි මේ ක්‍රියාව අප සිදු කළේ. ඒ චේතනාව ඒ ක්‍රියාව සිදු කිරීමට උපයෝගී වූ චේතනාව එය ක්‍රියා සම්මා සම්මා ඒ වගේ මේ කරපු ක්‍රියාව ඒක ඒ චේතනා සම්මා සම්මන්තයි අර ඒ ක්‍රියාව සිදු කිරීමට උපයෝගී වූ චේතනාව චේතනා සම්මා සම්මන්ත ඒ ක්‍රියාව ඒක ක්‍රියා සම්මා සම්මා ඒ දෙකමත් නෙවෙයි මෙතෙන්දි කියන්නේ මෙතන දක්වන්නේ විරති සම්මා සම්මා විරති සම්මා කම්මන්තය බුදුරජාණන් වහන්සේ වදාළේ පාණාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී ආමේසු මිච්ඡාචාරා වේරමණී ඒ තුන වශයෙන් භික්ෂුන් වහන්සේ පිළිබඳව නම් අභ්‍රක්‍මචර්යා වේරමණී එහෙමයි ගන්නට වන්නේ එහෙම ඉදිරාගෙන ඒ කාය දුස්චරිත තුනෙන් වැලකීම එතනවා. දැන් මේ වැලකීම සිල් රැකීමෙන් සිදුවන දෙයක්. සිල් රැකීම. එහෙම අවස්ථාවෙන් මේ කවිහි Taman මේ වරද නොකොට එයින් වළකිනවා. සමාදන් වූ ශික්ෂාපදයේ සලකාගෙන වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් Tamanගේ වයස, ධන උගත්කම්, සම්බන්ධකම් ආදී නොයෙක් ඒවා ගැන සලකලා එයින් වළකිනවා. එහෙම වළකින අවස්ථාවේදී උපදිනවා සම්මා සම්මන්ත විරක්. ඒකට එහෙම උපදින්නට සිහිය ඕන. එයි ඊට වැටෙන්නට නොදී තවන්ට කරුණ මතක් කර දුන්න හරි හැටියට ඒ කියන්නේ සිහිය එලවා ගන්නවා එක සිහියෙන්. ඒ නිසා Taman මේ වරදට වැටුනේ නැහැ. අනිත් එක සම්මා සම්මා ආජීවය. සම්මා ආජීවය දක්වන්නේ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. එහෙම ඒ ආජීවය පිළිබඳව දක්වලා තියෙන්නේ එහෙමයි. ඉතින් මිත්‍යා ආජීවයේ කියන එකට අතුලක් වෙනවා කලින් කියන ලද සත්‍ය දුස්චර්ය. සමහරු සතුන් මරන්නේ විනෝදයට. සතුන් මරනවා විනෝදයට. ඔය දඩේට යන්නේ. බිලි බාණ්ඩ යන්නේ. ඇන්ග්ලින් කියලා. ඒ විනෝදයට යන සතුන් මරන. සමහරු සතුන් මරනවා ද්වේෂය ආදී ද්වේෂය නිසාම වුන් කෙරෙහි පිරෙන නොමනාපය නිසා සතුන් මරන. ඒ විදිහේ සතුන් මැරීම තිබෙනවනේ. එහෙම නෙවෙයි කෙනෙක් සතුන් මරන්නේ Tamanගේ ජීවිකාව සඳහාම. අන්න ඒ තැනත්තාගේ ආජීවය අපිරිසුදු. එයාගේ ආජීවය මේ සීකත්ව වජනය කරන ආජීවයක් නෙවෙයි. එයා මිත්‍යා ආජීවයෙන් යුක්තයි. ඒ කියන්නේ මිත්‍යා ආජීවය. ඒ වගේ සොරකම් කිරීමෙන් ජීවත් වෙන මිනිසුන් ඉන්නවා. ඒ නිත්‍යාදී. අනේ විදිහට සත්‍ය දුස්චරිත කීවේ සතුන් මරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම සමහරු ඉන්නවා. සමහරු එකිනෙක කෙනාගේ තිබෙන ඒ ඒවා එකිනෙක කෙනාට කියලා ඔවුන්ගෙන් යතනවා. සමහර ඉන්නවනේ කේලම් අහන්නත් ලෑස්ති අය සිටිනවා. ඒ නිසාම කේලම් කියන්නටත් මිනිසුන් ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙලා කේලමෙන් තමන්ගේ ජීවිතාව කරගන්න අය සමහර විට කාර්යාලවල එහෙම නැත්නම් ලොකු ඔය මේ කර්මාන්ත ශාලාවල එහෙම සමහර විට ඔය නායකයින්ට ප්‍රධානීන්ට කේලම් කියන්නටවත් පිරිස් ඉන්නවා වෙනවා. ඉතින් ඒ අය තමන්ගේ ජීවිකාව සඳහා කේලම පාවිච්චි කරනවා. සමහරු හිස්බස්. නිකම් කිසි වැඩක් නැති කතා කියලා ජීවිකාව කරගන්න අයත් ඉන්නවා. අන්න ඒ විදිහට ඒ ජීවත් වීම සඳහා ජීවිකාව සඳහා ඒ දුෂ්චරිතය සතිය. යම් කිසිවක් කරනවා නම් ඒ තනත්තාගේ ජීවිතාව මිත්‍යා. ඒ නිසා ඒක මිත්‍යා ආජීවයක්. ඒ වයින් වලකිනවා නම් දැන් සමහර විටක එය ඇතැම් දවස්වල ඒ අයට උපදින්නට බැරි නෑ. සමහර සමහර ඔය මේ ගැට කපන්නු වෙසක් දවසේ එයින් වැළකීලා ඉන්නවා. වෙසක් දවසේ ගැට කපන්නේ නැහැ. අද වගේ දවසක මා ඒක කරලා ඉති නැහැ. සමහර කෙනෙක් සිල් සමාදන් වෙන්නත් බැරි නැහැ. එතකොට එයා එදා Tamange ආජීවය නරක කරගත්තේ නැහැ. එයා මිත්‍යා ආජීවයෙන් එදා වැළකුණා. සමහර විටක මසුන් මරන්නට යන අය වෙන කරුණ ගැන සැලකලා නෙවේ. මේ කළ යුතු එකක් නොවේ කියා සැලකාගෙන. විශේෂ ජීවත් විය යුතු නොවේ කියා සලකාගෙන එදාට ඒ සතුන් මැරීමෙන් වළකිනවා නම් එදා Taman මිත්‍යා ජීවයට අසුවන්නේ නැහැ. මිත්‍යා ජීවේ. එතකොට එහෙම හිතලා කල්පනා කරලා සැලකලා Taman එයින් වැළකුණා නම් එතෙන්දී සම්මා ආජීවය කියන්න තෝරිය අවස්ථාව. අන්න ඒ විදිහට. අනිත් එක ගිහියනගේ මිත්‍යා ආජීවය වෙනවා නොකල යුතු වෙනදාන් පහක් බුදුරජාණන් වහන්සේ වදාළා. මජ්ජවනිජ්ජා මජ්ජවනි සත්ත්වනිජ්ජා සත්ත්වනිජ්ජා මංසවනිජ්ජා මජ්ජවනිජ්ජා විසවනිජ්ජා. එහෙම නේද? සත්ත්ව කියන්නේ ආයුධ වෙනදාන. සතුන් කියන්නේ එතන ඔය වහල් වෙනදාම ගැනයි සඳහන් කරන්නේ. ඒ වෙනදාම ඒ සතුන් මස් පිණිස ඇති කරලා වෙනදාම ඕ මස් වෙනදාම මොකද? ඒ මාංශ වංශා කියලා එන්නේ. ඒක විස්තර කරන තැන්වලදී විස්තර කරන්නේ මස් පිණිස සතුන් ඇතිකොට විකිනීම කියලා. එහෙම දක්වලා තිබීමෙන් මස් වෙලඳාම ඊයින් අයින් කරලා තියෙනවා. නමුත් මස් වෙලඳාම වුණත් ගත්තට හිතන්න වරදක් නැති කියලා. එකක් වල තිබෙන්නේ එහෙමයි. මාංශ වංචා කියන එක මස් පිණිස සතුන් නැතිකොට විකිණි. මජ්ජ වංචා කියන්නේ මත් ද්‍රව්‍ය. මත් වෙන දේවල්. අවරක් හෝ විකිණීම. විස වංචා විස වර්ග වෙනදාම් මේ වෙනදාම් පස්සේ නොකල යුතු වෙනදාම් පස්සේ කියලා. ඒවා යමෙක් කරනවා නම් ඒ තනත්තාගේ ආජීවය අපිරිසුදු මිත්‍යා ආජීවය. එයින් වැළකීමවා නම් ඒ වැළකීම සම්‍යක් ආජීවය. වැළකීම නිසා වන්න සම්‍යක් ආජීවය. අනේ සම්‍යක් ආජීවය ඒ විදිහට ඒ ඒ අවස්ථාවලදී Tamange සිතෙහි ඒ වැළකින්නා වූ ඒ ඒ වස්තුන් අරමුණු කොට ඇතිවෙනවා. කාමාවචර කුසල් සිතේ. පූර්ව භාග වශයෙන් ඒ ආජීවය. එතකොට <clears throat> මේ ඒ විරති සම්මා ආජීවයයි මෙතෙන්දී අපි ගන්න. නැත්තම් තමයි ජීවිකාව යහපත් වේ කරගන්නවා කියන්නේ. මොනින් කරගන්නවා? ඒක ක්‍රියා සම්මා ආජීවය. ඒ යහපත් ක්‍රියාවන් ඒ විදිහේ ජීවිතාව සඳහා හොඳ යහපත් විදිහට ජීවිතාව සිදු කර ගැනීම පිළිබඳව පවත්නා වූ චේතනා චේතනා සම්මා ආජීව. මෙතන ගන්නේ විරති සම්මා ආජීවය ඒ කියන්නේ ආජීවය පිණිස කරන වැරදි ක්‍රියාවලින් වැළකී. දැන් ගියන් පිළිබඳව එහෙම දක්වා අපිට. භික්ෂුන් වහන්සේ පිළිබඳව ඊට වඩා කරුණ වෙනවා. ඊට වඩා කරුණ වෙනවා. ඒ මොකද වික්ෂුන් වහන්සේට තිබෙනවා ආජීව පාරිශුද්ධි සීලයක්. ආජීව පාරිශුද්ධි සීලය ඒ චතුපාරිශුද්ධි සීලයන්ගෙන් එකක්. ඒ චතුපාරිශුද්ධි සීලයන්ගෙන් එකක් වූ ආජීව පාරිශුද්ධි සීලය රත්නා භික්ෂුන් වහන්සේ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේ. මිත්‍යා ආජීවය අත්හැරලා සම්්‍යක් ආජීවයෙන් තමන් වහන්සේගේ ජීවිතය පවත්වාගෙන යනවා. ඒ විද්‍ය ආජීවය කියන්නේ කුමක්ද? එතන. වික්ෂ ජීවිතයට නොගැලප කවර හෝ දෙයක් කොට තමන් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය වික්ෂ ජීවිතය මිත්‍යා ආජීවයෙන් ඉතින් ඒක සුද්ධි මාර්ගෙහි බොහෝම විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ විනය දේශනා අනුව කුහනා ලපනා මේ නිත්‍යකතා ලාභේන ලාභං විජීසනතා ඔයාදි වශයෙන් රාශියක් දක්වනවා ඒවා කොහොමද කර කරන්න දුන්නා නැහැ ඒයින් කෙනෙක් දැන් අපට සාමාන්‍යයෙන් වත් තේරුම් ගන්නට පුළුවන් වික්ෂුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතාව කර ගැනීම සඳහා නොකල යුතු දේ මොනවද? මොකද වහන්සේ ගිහියෙකු නෙවේ. ගිහියෙකු. ඒ නිසා ගිහියෙකු තමන්ගේ ජීවිතාව සම්්‍යක් ආජීවය කියන යහපත් ජීවිතාවක් කරගන්නා ගිහියෙකුගේ ඒ தත්වයන් වික්ෂුන් වහන්සේට ප්‍රමාණවත් නැහැ. ගිහියෙකු වෙලෙහුනාම කියදෙනවා. ඒක නිත්‍ය ආජීවයක් නෙවේ. අර වැරදි වෙලඳාම් වලින් වැළකී මේ නිවර නිර්වද්‍ය වෙලෙහෙලඳාම් වල යෙදෙනවා. ඒ යෙදෙනකොට සමාජයේ වෙලෙහෙලඳාම් කිරීමත් ඒ වෙලඳාම් කරන ද්‍රව්‍යයන්ගේ වශයෙන් සැලකෙන විට විද්‍යා කියන විද්‍යා වෙලඳාමකට නොඇතක. ඒ වෙලඳාම් කරන ආකාරය නිසා Taman මිත්‍යා ජීවිතයට වැටෙන්නට පුළුවන්. මත් වෙනවනේ දෙන්නේ දැන් දෙනකොට අඩුව කියලා දෙනවා. ගන්නකොට වැඩි බරක් Tamante එන්නයි බාන. එහෙම ගලමන් කරනවා. ඒ වගේ මේ මිනි සකස් කරගෙනත් තියෙනවා. ඉතින් එහෙම කරනවා නම් වෙනදාමෙන් කියන එක ඒ වෙනදාම කියන වචනේ ගතෝ වෙනදාම ධාර්මික ජීවිතාවක් කියලා දක්වනවා. එහෙම නෙන්නේ. ඒ ධාර්මික ජීවිතාව ධාර්මික ලෙස කරන්නට ඕන. එහෙම නැතුව තුලා කූට මාන කූට ආදී වශයෙන් හොරතන. එතන විත්‍යාස. ඒකේ ගිහි බෞද්ධ ජීවිතයකට නොගැලපෙන ජීවිතාවක්. මේ වෙනුතුන් දන්නේ නැති. ඒක හේතු වස්තු ප්‍රකරණය වෙනවා. එක මිනිස්සේ ඔහු ඉති ඉක්මනටම පොහොසත් වීමට බොල් වී ගෙනල්ලා. ඒ බොල් වී මඩ ආදියත් සමග එකතු කරලා කලවම් කරලා මිනිසුන්ට විකුණුවා. විකුණලා ලොකු ලාභ ලැබුවා. ඔහු මැරිලා ප්‍රේතෙක් වෙලා. ගිනිගෙන දැවෙන බොල් වී තමන්ගේ හිත මත දාගන්න ප්‍රේතෙක්ව දුක් විඳිනවයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා. ගිනිගෙනව ඒ ඒ පොල් වී ගිනි ගිනි ගත්තේ. ඒව දාගන්නවා තමන්ගේ හිතටම. ඒකමයි දිගටම කරන්නේ. ඒ වෙනදාම කරනවා. ඒ නිසා ඒ වෙනදාමයි කියන එක හොඳ එකක්. ඒ මතය ධාර්මිකව කරන්නේ. නේද? එහෙම කළොත් ඒ කියන්නේ මොකක්ද? ඒ තැනත්තාට දිය යුතු දේ නොදී ගත්තන් තමයි. ඔවුන්ගේ රෝගෙන් යමක් පැහැරගත්තා, හොරෙන් ගත්තා. ඔහුට නෙදේ. ඒක තවත් නරකයි. ඔහු දැනගත්තම එක. ඔහුගේ බලෙන් ගත්තම. කියත හැකි අනේ අර මනුස්සයාමගෙන් බලෙන් ගත්තා. නෑ ඒ උන් දන්නේ නැහැ. හොරකම් කරනවා. මනිනකොට කරනවා එහෙම. කිරණ කොට කරනවා. ඉතින් ඒ වගේ සමහර විඥානේ මේ ඉඩමේ වැටපන්නන්නේ. රා නිින්දට යනකොට තිබුණු තැන නෙමෙයි වැට තියෙන්නේ උදේ වෙනසක්. එම් කරා ඉතින් ඒක ඔක්කොම වැරදි. දැන් ඒවා කෙරෙක් කරනවා නම් ඒවා හොරකම වෙනවා. තමන්ගේ ජීවිකාව සඳහා කරනවා නම් ඒ මිත්‍යා ආජීවය. ඒ නිසා මිත්‍යා ආජීවය කියන එකට ඒ බොහෝ දෙනෙක් අහුවෙනවා. අපි මෙහෙම කලකට අපි යම් කිසි තැනක රක්ෂාවක් යෙදී සිටිනවා. අපි කියමු රජයේ රක්ෂාව රාජ සේවය කියන එකත් මේ හොඳ රක්ෂාවක් කියලා. හොඳ ජීවිතාවක් කරගන්න. ඒ රාජසේවයන් වැරදි විදිහට කළොත් කෙනෙක් තමන්ගෙන් තමන් විසින් කළ යුතු ඒ යුතුයකම් කොටස හරියට ඉටු නොකර සම්බුරු කරලා තමන්ගේ වේතනය ලබා ගන්නවා නම් ඒකත් හොරකමයි. ඈ? ඔබ ඔබ ඒ ඒ පගා ගන්න එක නම් හොරකම එක ලේසියම පේනවා. එහෙම නෙමෙයි. මේ කල යුතු වැඩ කොටස නොකොට. ඒ හොරකම අනේ විදිහේ වැරදි කරනවා. ඒ ඔක්කොම විත්‍යා ආජීවයට ඇතුළත්. මෙලදී කියපු කරුණු හතක් අපි ගත්තනේ එපමණක් නෙවෙයි. තව ඒකට ඈඳන්නට පිළිදෙන. ඒ ඔක්කොම මේ කරුණු හතරට ඇතුළත් කරත හැකි. මෙන්න මේ මේ කරුණින් මේක අදත්තාකාරණයට ගැටෙනවා දිවස්ස. අන්න එහෙම ත්‍රිවික්ෂුන් වහන්සේ නම් වික්ෂු ජීවිතයකට මුගලක අවර හෝ දෙයක් Taman සිදු කරනවා නම් මිත්‍යා ආජීවයේ කියන එකට වැටෙනවා. මිත්‍යා ආජීවයට වැටෙනවා. ඒක නිසා ඒ බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මහන්සිය. මොකද මොකටද මේ සිල් ඕන කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ ඒක. එක සතර ගමනේදී අපට මේ තැන්වල නැවති නැවතිත් යන්නට සිදු වෙනවා මේ ජීවිතයේදීම ඔක්කොම කටයුතු අවසන් කර නොගත්තු නේ කතං කරණියන් නාපරං ඉක්කත්ථාය කියා කියා ගන්නට පුළුවන් අපේට හැමදෙනාම පැමිණෙන්නේ නැහැ. ඒ නිසා සසර සැරිසරීමක් සිදු වෙනවා. ඒ සසර ගමනේදී වැඩි දෙනා යන තැනක් හැටියට දක්වන්නේ සතර අපාය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මිනිසුන් අතර මිනිසුන් වශයෙන් ජීවත්ව සිටින්නවුන්ගෙන් මෙරි වැඩි දෙනා උපදින්නේ නිරයෙහි තිරිසන් අපායෙහිය പ്രേතයන්ගය. ඉතා සල්ප දෙනෙක් පමණක් නැවත මිනිසුන් වෙනවයි එහෙම නැත්නම් එවිව උපදිනවයි කියලා එහෙම දේශනා. මිනිසුන්ට පමණක් ඒ සීමා කොට උන්වහන්සේ වදාළේ නැහැ. ඊළඟට උන්වහන්සේ වදාරනවා මහණෙනි දෙවියන් අතර ජීවත් වන දෙවියන් වශයෙන් ඉපද දෙවියන් අතර ජීවත් වන අයගෙන් ඒ දෙවිවරුන්ගේ මෙරි වැඩි දෙනා උපදින්නේ නිරයෙය. තිරිසන් අපායෙය. ප්‍රේතයන්ය. ස්වල්ප දෙනෙක්ය නැවත දෙවිවන්නේ නැවත මිනිස්ක උපදින්නේ කියලා උන්වහන්සේ වදාළා. අංගුත්තර නිකායේ සූත්‍ර කීපයක් කියනවා කියලා බලන්න. දැන් එහෙම වදාරන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂව දැනගත්ත කාරණා. වහන්සේගේ මේ එහෙම වෙන්නට ඇති. වෙන්න පුළුවන් කියන එහෙම ප්‍රකාශ නෙවෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කොටයි ඒ වදාරන්නේ. ඉතින් ඒක එහෙම වන්නට කාරණේ මොකක්ද? ඉතින් ඒකට කරුණකුත් තියෙන්න ඕනේ. කරුණ තමයි මිනිසුන් වත් දෙවියන් වත් සිල්වත් ජීවිත ගත කරන්නෝ අඩුයි කියන්නේ. තමන් සම්පත් අතින් දින්දුවේ. පින් කියන ඒවායින් කරන්නේ සුඛස්සේකන් අධිවචනං යතිදං පුඤ්ඤා. ඉනේ කියන්නේ සැපේට නම. ඒ නදහස් කරන්නේ කුමක්ද? සැප ලැබීමට නම් පින් පිළෙන්නට ඕන. සැප ලැබීමට පින් පිළෙන්නට ඕන. ඒ නිසා පින් කළ යුතුයි සැප සඳහා. අකුසලයේ පින් නොකලක් සමහර විටක තමන්ට පින් කිරීමට තරම් අවස්ථා නොලැබී යන්නට පුළුවන්. එහෙම වුණත් අකුසල නම් නොකරන එයින් වළකින්නට ඕන. අකුසල නොකල යුතුම දේ. පින් කරන්නට පුළුවන් හැම අවස්ථාවෙදීම කළ යුත්තක්. පින් කියන්නේ අකුසල නම් කොයි අවස්ථාවකදීවත් නොකළ යුතුයි. මක්නිසාද මේ අවස්ථාව නිසායි මම මේක කළේ කියලා ඒ අකුසලයේ කියන අදීමක් ගන්නෙ නැහැ. සමහර විටක කියනවානේ නේ දැන් නීතියේ නම් කියනවා මම ඔහුව මැරුවේ මගේ ආරක්ෂාවට කියලා. ඉතින් නීතියේ හැටියට ඔහුට තිබෙන සමාවක් තියෙනවා. ධර්මයේ හැටියට එහෙම එකක් නැහැ. ධර්මයේ හැටියට මරුවා නම් ප්‍රාණඝාතය ප්‍රාණඝාත අකුසලයි. ඒ අකුසලය ਸਰව සම්පූර්ණව සිදු වෙනවා. ඒක විපාකයේ කවදා හෝ තමන්ට දෙන්නටත් සිදු විය හැකියි. ධර්මයේ එහෙම. ඒ නිසා තව අත්තරින්නට අත්තරින්නට සමහර විටක සමහර පව්කම් කිරීම කෙනෙකුට ලොකු ආස්වාදයක් ලබා දෙන එකක්. ආස්වාදයක්. ඒ පව් කිරීමෙන් ලබන ආස්වාදයක් නැත්නම් කෙනෙක් පව් කිරීමට ඒ තරම් සිය කරන්නේත් නැහනේ. පාපෙහි ඇලෙන්නේ නැහැ. ඒ ආස්වාදයේ කැප කරන්නට සිදු වෙනවා පව කිරීම අත්තරීම නිසා. බුදුරජාණන් වහන්සේ උගන්වනවා ඒ අත්තරින්නටයි අඬවහෝ කඳුළු සලා මොකද ලබන ආස්වාදයේ අත්හැරීමට තමයි බොහොම හිතට අමාරු. නමුත් ඒ හිතේ අමාරුව ඇති කරගෙන හරි ඒ වරදින් වලකින්නටේ කියන එක උගන්වනවා. ඒකෙදි పూర్ව භාග ප්‍රතිපදාව වශයෙන් ඒකල යුතුයි. එහෙම කරලා ඒකට තමයි සීවත් කෙනෙක්. ඒ සීවත් තනත්තා සමාධිය උපදවාගෙන ප්‍රඥාව දියුණු කරගෙන විදර්ශනා ප්‍රඥාව දියුණු කරගෙන යම් කිසි අවස්ථාවකදී ඒ දිනු කරගත් සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන්ගේ ධර්මයන් නිසා ඔහුගේ సంతානෙහි මේ සම්මා දිට්ඨිය ආදී අංග සමුදායෙන් යුක්ත සිතක් පහළ වෙනවානේ නිර්වාණය දකින්න අන්න ඒ අවස්ථාවේදී ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ධර්ම තුනම ඒ සිතක් සමග උපදනා අනිත් ධර්ම මෙන්න නිර්වාණය අරමුණු කරමින් ඒ ඉදීම නිසා ඒ ප්‍රාණඝාතාදී අකුසල ධර්ම නැවත කවදාවත් නොසිදුවන සිට ඒවා සම්ඡේද ප්‍රහාණයෙන් දුරු කරනවා. ඒකනි කරන්නේ දැන් ලෝකෝත්තර සිද්ධිය ඇතිවන්නා වූ ඒ විරතීන් පිළිබඳව කියන්නේ සම්ඡේද විරති. සම්ච්ඡේදක. විරතින් පිළිබඳව තිබෙනවා සම්පත්ත විරති, සමාදාන විරති, සම්ච්ඡේද විරති කියලා විරතිය තුන් වැදෑරුම් කොට ගන්නවා. සම්පත්ත විරති කියන්නේ ශික්ෂාපාද සමාදානයක් නැතිව Taman කිසිදු ශික්ෂාපදයක් සමාදන් වෙලා එම ආරක්ෂා කරනවා නෙවෙයි. එහෙදි යම් යම් අවස්ථාවලදී ඒ ඒ වැරදි සිදු කිරීමට කරුණු යෙදී තිබුණත් තමාගේ වයස තමාගේ දැන උගත්කම් තමාගේ ඥාතිරිස් තමාගේ තවත් නොයි කියලා ගැන සලකලා ඒ වරද කිරීමෙන් තමා වළකින. එහෙම අවස්ථාවකදී ඇතිවන්නා වූ විරතිය දක්වනවා. විරතියක් තමා වැළකීමක්. ඒක උපදින්නේ විරති චෛතසිකය. ඒක සම්පත්ත විරති කියලා. ඒ ඒ වැලැක්ම දක්වනවා අවස්ථාවක් යෙදුණු කලෙහි ඒ වැලකීම කෙරෙනවා සමාදානයක් නැතිව. ඒ නිසා ඒකට කියනවා සම්පත්ත විරති. සමාදාන විරති කියන්නේ තමා ශික්ෂාපද සමාදන්ව සිටින සමාදන් කෙනෙක්. අන්න එහෙම ඒ විදිහ අකුසලයක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන කල සමාදන් වූ ශික්ෂාපදයේ ගැන සැලකලා. ඒ අකුසලයෙන් බලන්න. එහෙම අවස්ථාවලදී ඔය සමාදාන විරතිය ඇතිවනවා. සමුච්ඡේද විරතිය කියන්නේ ලෝකෝත්තර සිතෙහි යන මාර්ග සිතෙහි ලැබෙන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනෙන් සිදුවන ඒ කවදාවත් නැවත ඒ අකුසල ධර්මයන් නොසිදුවන පරිදි එයින් ගැලකීම තමයි සමුච්ඡේද විරතිය. එහෙම විරතිය තුන් වදාරින් කොට දක්වනවා. ඒ සමුච්ඡේද විරතිය ඇතිවන්නේ නිර්වාණය අරමුණු කරමින් මාර්ග සිතෙහි. මාර්ග සිතේ. අනේ විරතීන් පිළිබඳව ඔය විදිහට දැනගන්නට ඕන. ඒකට විරති සීලයට සම්බන්ධයි. ඒ නිසානේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්ට මේ මාර්ග ධර්ම ඇතුළු කරන විට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුනම ඇතුළු කරන්නේ සීලස්කන්ධයට නැත්නම් සීල ශික්ෂාවට. සීලය කියන එක ඊට වඩා විශාලයි. සීලය කියන්නේ මේ වැලකීම් පමණක් නෙවෙයි. තව කළ යුතු දේ තිබෙනවා සීල වශයෙන්. එනිසායි චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා දෙකක් තිබෙනවා. කලිතු ඒවත් තිබෙනවා. සත්තබ්බ මේ විදන්ති අරිය භාවං නිස්සාය කියලා දක්වනවා මේ ඒ ආර්ය භාවය විස්තර කරගෙන කියන්නේ හොඳ ප්‍රවැත්ම සඳහා කලිතු දෙයක් තිබෙනවා. Taman විසින් කලිතු දෙයක්. දැන් ඒ කලිතු දෙය නොකර හැරීමත් ඒ සීලය නොපිරීමක් වෙනවා. කළ යුතු දේ නොකර හැකියි. එහෙම සිතින් චාරිත්‍ර චාරිත්‍ර කියන්නේ සිරිත් කියන්නේ. ඒ කියන්නේ සිරිත් විරිත් කියලා දෙකක්. සිරිත් කළ යුතුය. ඒ කළ යුතු දේ නොකර හැරීමත් වරදක්. නොකළ යුතු දේ කිරීමත් වරදක්. එනිසා කළ යුතු දේ නොකර හරින්නට හොඳ නැහැ. කළ යුතුද කරන්නේ. සමහර අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී හැබැයි ඒක මේ කල්පනාකාරීව කළ යුතුයි. සමහර අවස්ථාවලදී සමහර යම් අයගේ ක්‍රියාකලාප පිළිබඳව අපට දක්නට ලැබෙන වැරදි තිබෙනවානේ. ඒ වැරද්ද ඒ තැනත්තාට පෙන්වා දෙනවා නම් ඒ Taman විසින් කළ යුතු දෙයක්. ඒක සමහර විටක ඒක නැත්තයි වරද ගැන දන්නේ නැතුව යනවා. ඔහු නොදන්නා වරද. ඔහු වරදක් කියා නොසලකන දෙයක් කරනවා නමුත් ඒක වරදක්. ඒකේ තිබෙන වැරදි බව කරුණාවෙන් අපට කියා දෙන්නට පුළුවන් නම් ඒ අපි කළ යුතු දෙයක් කිරීමක්. සමහර අවස්ථා තිබෙනවා කතා කළ යුතු අවස්ථා ඒ අවස්ථාවලදී කතා කරන්නට ඕනේ. ඒ නොකර ඉඳීමද වරදක් වෙන්නට පුළුවන්. හැබැයි තවත් අවස්ථාවක් තිබෙනවා. කතා කිරීම නිසා තව කාටවත් වරදක් සිදු වෙනවා. ඒම අවස්ථාවලදී කතා නොකර ඉඳීමත් සුදුසුයි. ඉතින් ඒක ඒ ඒ අවස්ථාවලදී ඒකටයි ධර්මය ඕනේ. හැම විටම ධර්මයේ පැත්ත බලන්නට ඕනේ. කළ යුත්ත නොකළ යුත්ත ධර්මානුකූලවයි තීරණය කරගන්නට තිබෙනවා. රජයේ නීත්‍යානුකූලව නෙවෙයි. ඒ නීත්‍යානුකූලව නෙවෙයි. සමහර බොහෝ තැන්වලදී නීතියයි ධර්මයයි දෙක එකට යනවා. ළඟින්වත් යනවා. සමහර අවස්ථාවලදී දෙක ගැටේ. ළඟින් යන අවස්ථාවක් තිබෙනවා. එහෙම අවස්ථාවලදී හරිදේ කරන්නට පුළුවන් වෙනවා මේ නීතියන් සලකන. නමුත් මේ දෙක ගැටෙන අවස්ථා. එහෙම අවස්ථාවලදී ධර්මය පිළිගන්නා තැනත්තා ධර්මාධිපතිය කියලා කියනවා. ධර්මයේ අධිපති කොට වාසය කරන තැනත්තා ධර්මයයි තෝරගන්න. ධර්මානුකූලව පිළිපැදීමයි තෝරගන්න. අනිත් ඒවා මොන සත්‍යයකට වැටුණාම ධර්මයේ තැන දීලා පිළිගන්නේ ඒක. අන්න එහෙම කරුණු තිබෙනවා අපේ. ඒවා අපගේ ඒ ධර්මාභ්‍යාසනයේ සිදු කිරීමේදී දැනගන්නට ලැබෙන දේවල්. ධර්මයේ ඉගෙනීමේදී දැනගන්නට හැකිවන දේවල්. එතකොට විරතීන් කියන ඒවා මේ විදිහට වලකිය යුතු වැරදි වලින් වැළකීමයි විරතිය කියන්නේ. ඒ විරතීන් ලෞකික වශයෙන් නැත්නම් පූර්ව භාග වශයෙන් දියුණු කරගෙන දියුණු කරගෙන ගිහි ඒ දියුණු කරගෙන ගිය තම කොතන දක්වා යනවා අපි කියන සීලයටයි සම්බන්ධ කියලා. ඒ සීලයට සම්බන්ධ වූ මේ විරතීන් තුන තුන කොයිතරම් උසස් ලෙස රකින්නවාදයි කියතොත් ජීවිත හානිය සිදුවන්නට හැකි අවස්ථාවලදී විරතීන් කැපකොට ජීවිතය රැක ගැනීම කරන්නේ නැතුව විරතීන්හි පිළිපද නැත්නම් විරතියට අනුව ක්‍රියාකොට ජීවිතයට ඕන දෙයක් වෙන්නට කියලා ඒ තැනට ඉතින් ඒකට විදර්ශන තිබෙනවා අපි ආමතුරු බොහොම රැක්කායවා බලන විට නම් දැන් සමහරු කියනවා භික්ෂුන් වහන්සේ එකතු වෙලා කුද්දාන් කුද්දක ශික්ෂාපද සමූහණය කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් ආනන්ද හඳුන්වන්ට ප්‍රකාශ කළා භික්ෂුහු කැමති නම් කුද්ධාන කුද්දක ශික්ෂාපද අත්හරින්නට පුළුවන් නේ කියලා. නමුත් ඒ භික්ෂුන් කැමති නම් නමුත් ඒ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා කුද්ධාන කුද්ධක ශික්ෂාපදේ කියන එක පිළිබඳ නිශ්චිත බවක් ඇති කරගන්නට බැරි නිසා බුදුරජාණන් වහන්සේ ඊට කලින් වික්ෂුන් වහන්සේලා පිළිබඳවම ගබාවමේ උන්වහන්සේලාගේ නොපිරිහීමට හේතු වන කරුණු ඒ නොපිරිහීමට හේතු වන කරුණු වජ්ජීන්ගේ නොපිරිහීමට හේතු වන කරුණු වලටම සම්බන්ධ කොට වදාලා වික්ෂුන් වහන්සේ නොපෙන වූ ව්‍යවස්ථා ශික්ෂාපද ආදිය පනවන්නේද නැත පැනවූ ශික්ෂාපද ඉක්මවන්නේද කඩන්නේද බිඳින්නේද නැත ඒ නිසා භික්ෂූන්ගේ දිනුවම අපේක්ෂා කළ යුතුයි කැමති යුතුයි පිළිහිමක් නොවේ අන්න ඒ ඉගැන්වීම අනුගමනය කොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ඒ සංකේල භික්ෂුන් වහන්සේලා එදා තීරණය කළා බුදුරජාණන් වහන්සේ කනවා බබාලේ ශික්ෂාපද එකක්වත් අඩු කරන්නේ නැතුව ඒ වූ පරිදිම ආරක්ෂා කරනවා. කරන්නේ කියලා. ඒ වුණාට දැන් සමහරු කිහියම් මා දක්වලා තිබෙනවා. කප්පරේ කියනවා ආම්තුරුවන්ට එකතු වෙලා ඔය ශික්ෂාපද සමූහණය කරලා මේ අලුත් ඒවා ඇති කරගෙන වික්ෂුණී ශාසනයක් පිහිටුවන්නේ කියලා. එහෙම එකක් දක්වලා තියෙනවා මම දැක්කපත්. හාමුදුරුවන්ට කියනවා. හාමුදුරුවෝ දන්නේ නැහැ ඒක. ඒ නිසා හාමුදුරුවන්ට කියනවා මේ ජීවිතේ හාමුදුරුවන්ට එක කියලා මේක දැන් කරත හැකි. මොනවාද මේ කුබ්බාම් කුද්ධක ශික්ෂාපද සමූහණය කරත හැකි. ඒකයි මේ නොදන්නාකම කියලා හරියන්නේ නැහැ. ඒ වාගේ ඒවා බරපතල විපාක ගෙනදෙන ඒවා. ශාසන විලෝපන ශාසනය නැති කිරීමට උපදෙස් දීමක් මේ වික්ෂුන් වහන්සේ වික්ෂු ජීවිතය පිළිබඳව සැලකෙන විට ඒක වික්ෂස් ජීවිතය. ගිහි ජීවිතය කියන්නේ හරියට ගිහියාගේ ජීවිතය සැලකන්නට ඉදෙන්නේ නිකන් මඩට ඉල්ලා ඉන්න කෙනෙක්. මඩේ ඉල්ලා ඉන්න කෙනෙකුගේ තත්ත්වය තමයි ගිහියාගේ තත්ත්වය. වික්ෂීන් වහන්සේ මේ මඩලු ගොඩට ඇවි ගොඩට ඇවි උසස් තැනකද ඉන්න කෙනෙක්. තව බලාපොරොත්තු වන්නේ එන්න එන්න ඉහළ තැනකට යන්න. සෝවාන් සකදාගාමි අනාගාමි රහත්. අත් සම්භෝධියයි කියන අරහත්ය දක්වා යන ගමනක යෙදී සිටින කෙනෙක්. ඒ හිසයි උන්වහන්සේ බොහොම උසස් දැනට වැටෙන්නේ. ඒ උසස් ක්‍රම වික්ෂුන් වහන්සේ පිළිබඳව පිළිෙන්නේ. අනිත් කරුණ වලින්ම නෙරේ. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ එනවා උන්වහන්සේගේ සීලය. ඒ නිසා තමයි උපසම්පදාවෙන් වැඩිමහලු භික්ෂුව රහත් උපසම්පදාවෙන් බාල භික්ෂුවගෙන් දැනුම් ලබනවා. සත්කාරමයි. රහතන් වහන්සේ කියන්නේ රහත් වෙමින් කියන්නේ මේ ශාසනයෙන් බඹසර වාසය අවසන් කිරීම සිදුවන්නේ රහත් වීමෙන්. ඒ නිසා තමයි ඒ රහත් වූ බව ප්‍රකාශ කරන වචන සමූහයක් තිබෙන්නේ. කීනා ජාති උසිතං භ්‍රමචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්ථා. කීනා ජාත නැවත නැවත ජාතිය ගෙන දෙවන යම් ක්ලේශ ධර්ම තිබුණු නම් ඒ සියල්ලම නැති කිරීම හේතු කොටගෙන නැවත ඉපදීම ක්ෂය කළා නැති කළා සීමාජා උසිතං භක්මචර්යං මේ ශ්‍රේෂ්ඨ වූ හැසිරීම නැත්නම් භක්මචර්යාවෙහි වාසය ඉවර කළා උසිතං රස නිම වුණා උසිතං භක්මචර්ය කතං කරණීයං කළ යුතුම දේ කළා කළ යුතු කිය දේවල් දැක්වීම සඳහා වචන දෙකක් මේ සාසනෙහි එනවා ඉගෙනගෙනවා අත්තබ්බං කරණීයං අත්තබ්බං කුසලං කියලා කියන්නේ චරිතබ්බං භක්මචර්ය එහෙම තැන් වල කත්තබ්බං කියලා. තව තිබෙනවා කරණීයං කියන්නේ. ඒ කරණීය කියන එකේ කත්තබ්බ කියන එකට වඩා උසස් තේරුමක් තියෙනවා. ඉහළ තීරණ. සත්‍යබ්බය කියන එක හිතකට පහු කිරීම මේ අඩු කිරීම ආදී ඒවාට ඉඩක් එතන තියෙනවා. කර්මීය කියන එක එහෙම නැහැ. ඒ කල යුක්තක් නෑ. කර්මීය දැන් වික්ෂුව වික්ෂුත්වයට කැමිනෙන්නේ කුමකටද? කුමකටද? සබ්බ දුක්ඛ නිස්කරණ නිබ්බාන සච්චි කරණක්ඛා සියලු දුක් වලින් නිදහස් නිර්වාණය සාක්ෂාත් කිරීම. ඒතකොට නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කල යුතු වැඩ කොටසක් තිබෙනවා. නේ? කල යුතු. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා යම අවශ්‍යයෙන්ම කල යුතු නම් ඒ තමයි කරණීය. ඒක කරණීය. මොනවද ඒ කියන්නේ? කෙනෙක් කැපී කෙලෙස් කැපීම. උන්වහන්සේ දැන් පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මාර්ග පිළිවෙලින් ලැබුත් අලුත් අරහන් මාර්ගයෙන් ඉතිරිව තිබුණු ක්ලේශ සියල්ලම නැත්ක. ඒ නිසා උන්වහන්සේට කිය හැකි කීමා ධාති මුසිතං බ්‍රහ්මචර්යං සතං කර්මය. කලයිත්ත කලාපස. නාතරං ඉත්තත්තාය ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා තව ඉදිරියට කළ යුතු දෙයක් නම් නැත. ඉදිරියට කළ යුතු දෙයක්. පටන් ගන්න කොතනින්ද? සීලයෙන් පටන්. ඒකයි සීලං සාසනස්සච ආදී. සීලයයි සාසනෙහි මුල. සීලය ශාසනයේ අනුශාසනෙහි මුල. ඒ කියන්නේ සීලයක පිහිටා ඒ මත ගොඩනගන්නට ඕන සමාධිය. සමාධියෙන් මතුවන දේකුයි, ඒ කියන්නේ සමාධියෙන් සා මතුවෙනවා තමයි ප්‍රඥාව. ඒ මොකද එහෙම කියන්නේ? සමාධිමත් සිතෙහි ප්‍රඥාව උපදින. එහෙම නැත්නම් බොහෝම කලබලයි. දැන් බලන්න බොහෝම වික්ෂිප්ත සිත්ති අවස්ථාවක් තියෙනවානේ අපිට. සමහර විට මේ මේ තැන් වලදී ගියාම දන්නවනේ ඔය ප්‍රිය සංభాෂණ ආදී මේක දැන් එහෙම තැන්වලට ගියාම මිනිසුන්ගේ ශබ්දය භූෂාව කොමත් අතරේ කතා බහ කරමින් මේ ධර්ම කතාන්තර ආදී කතා කර කර හිමා වෙවි එහෙම මේ සතුටු සාමිචිව වසන අවස්ථාවලදී කෙනෙකුට මේ ස්කන්ධ පංචකය පිළිබඳ මේ ජීවිතය පිළිබඳව පිළිගෙන බර ආදිය ගැන හිතෙනවද? නෑ. ඒවත් තේන්නේ නෑ. ඒවත් තේන්නේ නෑ. ඒවා ගැන ටිකක් හරි සිතට නැගෙන අවස්ථා තිබෙනවානේ. ඒ මොන අවස්ථාවලද? සිතේ තැන්පත් බවක් ඇතිව පවත්න අවස්ථාවල. ඒ නිසා තැන්පත් බවයි කියන මේ සමාධිය නුවණ ඇතිවීමට හොඳ වාතාවරණයක්. ගෙන දෙන ඇතිකයි. ඒ නිසා නුවණ පහළගෙන ඒ බයින්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ සමාහිතෝ යථාභූතං පදාන. සමාහිත කියන්නේ සංසුන්‍ය එකඟ වූ සිත් ඇති තැනක්. අස්තිකතු අකි. ඒ අස්තිකතු දක්නා වූ පදානාති කියන්නේ සකාරේණ ඥානාති නුවණින් දැනගනිමු. අතිසතිය දැනගන්න. නුවණින් දැනගන්න. ඒ නුවණ උපදින්නේ සමාධිමත් සිතේ. ඒ නිසායි ඒ සමාහිතෝ යථා භූතං පදාන. ආදන් සීලයෙන් වුණ කරනවා සමාධිය සඳහා ඒ සීලයෙන් නිස්සාරණය වෙයි. කවුවත් කියතොත් මට සීල් පිළිදෙනවා ඒ ඇති කියලා. වික්ෂුන් වහන්සේ නමක් වුණා. ඒක හරි පිළිතුරක් හරි කාරණයක් දැක්වීමක් නෙවෙයි. සීලයෙන් තමයි. සීලේ නිස්සාරණය. කෙලවර නෙවෙයි. සීලය තවත් දෙයකට උපකාර පිණිසයි පිළිෙන්නේ. ඒ නිසා ඒ දේ ඇති කරගන්නට ඕන. ඒ නිසානේ සීලය පිළිබඳ කරුණු දක්වන තැනදී මම මේ පිටුන්ට කියලා තිබෙනවා. අඛණ්ඩ අච්චිද්ද අසබල අඛණ්ඩාස්ස බුජිත්ත විඤ්ඤුක්කත්ත අපරාමත්ත අන්තිමට දක්වන්නේ සමාධි සංවත්තනික. සමාධි සංවත්තනික කියන්නේ සමාධිය පිණිස පවත්නා සීලය. ඒ මොකද එහෙම කිව්වේ සමාධිය ඇති කර ගැනීමට හේතු වෙන සීලය. ඒ සීලය නැත්නම් සමාධිය උපදවා ගන්නට බෑ. ඒ නිසායි සමාධි සංගත. ඒ සමාධි සංවත්තනික සීලය ඇති කරගෙන සමාධිය උපදවා ගන්නට ඕන. ඒ සමාධිය බුද්ධාගමේ අපේ ශාසනයේ නිෂ්ඨාවන වේ. සමාධියෙන් නිෂ්ඨාව කොටගත් ශාසන තිබෙනවා. ඒ නිසා තමයි ආලාරකාරාම කීවේ මේ ශාසනයේ පිළිපද ඒ තමන්ගේ ආචාර්යවරයා ඒ தත්වයන්ම ලබා ගන්නට පුළුවන් නේ කියලා ඒක බොහෝ කලකින් ලබා ගත්තනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. නමුත් ඒක නිෂ්ඨාව නෙවෙයි. උන්වහන්සේ බලාපොරොත්තු වුණු නිෂ්ඨාවය නෙවෙයි. මෙතන ඔහුගේ නිෂ්ඨාවය ඊළඟට ඉන්නේ උදකරාම කුත්තවලට ගිහින්. එතනත් ගිහින් ඔහු සමාධිය නිෂ්ඨාව කොට ඇති පුද්ගලයෙක්. සමාධිය නේව සංඥා නා සංඥාතන සමාධියක් උපදවා ගන්නවා. ඔහු ඒ ඒ නිසා ඒ ඒ තමන් වහන්සේ බලාපොරොත්තු වන විස්ථාව නෙවේ. ඒකත් හැරෙන්නේ. මොකද සමාධි විස්ථාවකට ඇති ගැනීම කියන්නේ. භාගමී කියන්නේ ප්‍රඥාවත් නිෂ්ඨාව කියලා නෙවේ. ප්‍රඥාව ඒ නිෂ්ඨාවට කැමිනීමට අවශ්‍යම ධර්ම. ඒ නිසා මේකෙන් තුන් අහලා තියෙනවා මේ රතවිනීත සූත්‍රය. ඒ රතවිනීත සූත්‍රයේ පුන්න මන්තානි පුත්ත පුන්නහාමුදුරුවන් හා සාරි පුත්‍රෝ අග්‍රශ්‍රාවකයන් වහන්සේ අතර ඇති වුණු සංවාදය සරිද්ධාමුදුරුවෝ පුන්නහාමුදුරුවන් දැනගත්තේ නැහැ ඒ පුන්න අඳුනගත්තේ නැහැ නමුත් ප්‍රශ්න කළා ඇසුවා අවත්මිය ඔබ මේ ශාසන භ්‍රමචර්යාවේ වාසය කරන්නේ සීල සුද්ධිය සඳහා එහෙම නෑනේ සීල සුද්ධිය සඳහාද නැහැ චිත්ත විසුද්ධිය සඳහාද චිත්තවිසුද්ධිය කියන්නේ ඒ සමාධිය තමයි. ඒ සඳහාද නැහැ. විචිකිසුද්ධිය සඳහාද නාම රූප පරිච්ඡේදය ඒ සඳහාත් නෙවේ. සංඛාරික සුද්ධිය සඳහාද සත්‍ය පරිග්‍රහය ඒ සඳහාත් නෙවේ. ඊළඟට <clears throat> සංඛාරික ඊළඟට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒ සඳහාත් නෙවේ. ප්‍රතිපදා ඥාන දර්ශන ඒ සඳහාත් නෙවේ. විසුද්ධීන්ගෙන අන්තිමට එන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඒ ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒ සඳහා නෙවෙයි කියවා මේ මාර්ගපත්‍රයේ ස්ථාපනික භක්මචර්යාවේ වාසය කරන්නේ. දැන් අපට පේන්නේ ඒක නිෂ්ඨාව වශයෙන්. ඒ සඳහා නෙවෙයි. ඊළඟට සරුත්හාන්දුර නැවත කෙරවලා අහනවා කාරණේ. මුදුයිකම කියනවා අවස්ති මාශ්වාවගේ සීල විසුද්ධිය සඳහාද මේ බබතර වාසය කරන්නේ නැtei කියලා. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංඛා විතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ සත්‍ය විසුද්ධිය සඳහාම නොවේ කියන. එහෙනම් කුමක් සඳහාද ඔබ මේ සාසන භ්‍රමචර්යාවෙහි වාසය කරන්නේ? මේ බඹතර දෙසන්නේ කුමක් සඳහාද? අනුපාදා පරිනිබ්බානත්ථය. අනුපාදා නිර්වාණය සඳහා නිර්වාණය සඳහායි. ඒ කියන්නේ ස්කන්ධයන්ගෙන් තොර නිවන සඳහාය මේ ශාසන බඹසරණි විසි බඳ. ඒකට නිස්සාර කුමක්ද නිවන? ඉන් මෙහා කිසිවක් නෙවෙයි නිස්සාර. ඒ නිවනට පමිනීම සඳහා නරතමේ ස්කන්ධ පංචකයන් සංඛ්‍යාත දුක මුලදීම වශයෙන් නිවනට පමිනීම සඳහා ස්කන්ධ පරිනිර්වාණයෙන් පැමිණෙන නිවන තමයි ඒ අනුපාදා පරිනිර්වාණය කියලා දැක්කේ. ඒ සඳහා වික්ෂුන් වහන්සේ මේ පරමාර්ථයේ එනිසා වහන්සේ ඒ සීලාදී ගුණ ධර්ම බොහොම සම්පන්නකින් වඩන්න ඕනේ. අප දෙකිරිසම සැලකෙනවා නම් අප බලාපොරොත්තු වන්නේ නිවන. අපට යන්තමින් ඉවත් වෙන්නේ සීලයෙන්. කියන්නේ සීලය අරතරන් විශාල රැකගන්නට අමාරු සීලයක් නෙවෙයි අපට කියන්නේ. සමාධි ප්‍රඥාවල විශේෂයක් තිබුණේ කියන්නේ බෑ. සමාධි ප්‍රඥා කියන ධර්ම ඒ ප්‍රඥාවෙන් කියන්නේ සෝවාන් චතුසත්ත්ව සම්මාදිට්ඨිය කියලා අප කියවේ. ඒ චතුසත්ත්ව සම්මාදිට්ඨි සංඛ්‍යාත වූ ප්‍රඥාව සාහත උපන්නන් අරමුණ වන්නේ නිවන. නිවන අරමුණ කිරීම කරගැනීම වශයෙන් උපදවන ප්‍රඥාව සම්බන්ධ ඒ සඳහා අවශ්‍ය සමාධිය සම්බන්ධ එහෙම විශේෂයක් නැහැ. සීලය පමණයි තිබෙන විශේෂය. ඒකත් කලකිය යුතු හක්. අපි අපි ඒකේ නවත්වමු අනිත් අවශ්‍යකම්. Thank you.